නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සංතං වා අජ්ජත්සං සති සම්බොද්ධං අස්සිනේ සති සම්බොද්ධං හෝති පජානාති අසංතං වා අජ්ජත්සං සති සම්බොද්ධං නත්ති මේ සති සම්බොද්ධං හෝති පජානාති යථාචෙන් අනුප්පන්නස්ස සති සම්බොද්ධං ධස්ස උපාදෝ හෝති සංත පජානාති යතාච උප්පන්නිනස්ස සති සම්බොධ්වංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති සංත සජානාති සෞදන්‍යෝ හා සංගරත්න අවසරයි මේ කියදම යෝගාවචර පිටසක් අපි පසුගිය සති මේ වුණ 54ක් වෙලා තිනවා අන්තිමේ මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන දීර්ඝ විකාශනයක් ඉදිරිපත් කරගත්තා සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව අපි මූලික සතිපට්ඨාන තුන නිමාව දැක්කා. අපිට පුළුවන් සත්‍යක පාමුලට මූල ධර්ම සහ අධ්‍යක්ෂින් කාරණා ලං කරගනිමි. දැන් අපි ඇතුලෙන්නේ ධම්මානුපස්සනා කොටසේ ඒ පොඥංග පාරුවේ. ඒ පොඥංග ආරම්භය අපි ගිය සතියේ ලබා ගත්තා ප්‍රවිෂ්ඨේ ලබා ගත්තා ඒ අනුව අපි සතිය බොද්ධංගයක් වීමේදී ඒට ඇති විශේෂත්වය සෑහෙන දුරට විවරණය කරගන්න ලැබුණා ඒ අනුවම යෝගාවචරන්ට ඉතාමත් වැදගත් වෙන්නේ කොච්චර කතා කරත් ඇති කියන්න බැරි ඒ වගේම කොච්චර වැළුවත් කවදාකවත් නරකට නොහිතිනේ ප්‍රධාන චෛතසිකේ වෙන සතිය අදත් ලැබෙන කාලය අනුව විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ බොජ්ජංග මට්ටමට පත්වෙච්ච සතියත් සාමාන්‍ය යෝගාවචරය සතිපට්ඨානයේදී ආනාපාන සතියේදී පටන් ගන්න සතියත් අතර ගුණාත්මක වෙනස්කම් එහි අත්තා වූ යෝගාවචරයේ කිසිම දත යුතු දැනගත හැකි වෙනස්කම් දැන ගැනීම බොහෝ විට සිත ධෛර්ය කරවන සුළුයි. අදිෂ්ඨාන ශක්තිය වඩන සුළුයි. සමාධිය සුළු ගන්නන සුළුයි. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව මේ විදිහේ විස්තර විවරණ කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. මේ විවරණයට අපි තවත් පදයක් ඇඳ ගන්නවා අප්‍රමාදී කියලා. මේ තේරවාද අතුවාවේ ප්‍රධාන වශයෙන්ම සතිය අප්‍රමාදයේ වශයෙන් දෙලින්ම හඳුන්වගෙන තියෙනවා. මේ දෙකේ මේ වෙනත් අර්ථ ඡායාවල් තිබුණට යෝගාවචරගේ පැත්තෙන් බොහොම ආරක්ෂාකාරීව සතියක් අප්‍රමාදයක් ලං කරගෙන කතා කරන්න පුළුවන්. අපි මේ බොද්ධංග කියන පදයක්, සති කියන පදයක්, අප්‍රමාද කියන පදයක් එකතු කරගත්තාම අපි විවිධ තැන්වල විවිධ දේශනා යටතේ අසා දැනගත්ත සතු රාශියක් භාවනාවට ලං කරගෙන ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මේ අපි ඉදිරිපත් කරගත්ත මාතෘකා කරගත්ත මේ පාලි පාඨයේ සඳහන් වෙනවා සංතං වා අධ්‍යත්තං සති සම්බොධ්ජංගං අත්ති මේ සති සම්බොධ්ජං වෝතු පජාන. සම් අවස්ථාවක යෝගාවචරේකට තමන්ගේ ආධ්‍යාත්මයේ සංකාණී දැන් සතිය පිහිටලා තියෙනවා. බොද්ධංගය පිහිටලා තියෙනවා. සති සම්බොද්ධංගය පවතිනවා කියලා දැනගන්න ඕන. දැන ගැනීම සරුවචන් වහන්සේ විසින් අනුමතයි සාදු සම්මතයි. මේක ආරම්භක යෝගාවචරයට දුෂ්කර කාර්යයක් බව යම් කිසි ප්‍රමාණයක් සතිය දිගේ වැඩ කරලා යම් කිසි ප්‍රමාණයකට සතිය ගොඩනගා ගැනීමේ ශක්තිය ඇති යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. නමුත් ආරම්භයේ වීම ආනාපාන සතිය හෝ සතිපට්ඨානේ වෙනස්කමකින් පටන් ගන්න කෙනාට මේ ධර්මයේ වැටෙන්නේ ඇතුළත මගේ සතිය පිහිටලා තියෙනවා කියලා දැනගත යුතුයි. නමුත් ඒ පුද්ගලයාට සතිය පිහිටලක් නැතව ඒක දැනගත යුතුයි කියන කාරණාවෙන් මෙච්චර ධෛර්යයක් උනන්දුවක් ඇති කරන්නේ නැහැ. අසංතං වා අධ්‍යාත්මං සති සම්බොද්ධංගං නත්ති මේ සති සම්බොද්ධං හෝති පජානාති යම් අවස්ථාවක මාසෙක දැන් සතිය පිළිපලා නැත. නැත්නම් මේ සතිය සතුට මේ හතරක් වූ මාර්ග ඥානයේ පිණිස යා වෙලා ඒ වෙලා පෙළ ගැහිලා පැහැදිලා නැත. කියලා දැනගන්නේ කියලා මෙතන සරුවචන් වහන්සේගේ උගන්වීමක් කියනවා. මේ උගන්වීම කොහොමද වෙතත් දැන් සතිය නැහැ කියලා දැනගන්න බෑ කියලා වගේ තමයි ආධිනික යෝගාවචර අතර <clears throat> සත්‍ය පවතින ආශය පිළිබඳ පවතින ආකාරය. නමුත් මේ සත්‍ය මහ පුදුම ධර්මතාවයක්. පුදුම ධර්මතාවයක් කොහොමද කියනවා නම් අපිට ඒක අපේ යෝග ජීවිතයට යාදෙන අනුග්‍රහයෙන් හිතනවනම් අපි මේ භාවනාව පටන් ගන්න ඉස්සරලා වෙන විදිහට කියනවා නම් සතිපට්ඨානය පිළිබඳව කල්පනා කරන් ඉස්සරලා ඒකත් වැඩි කියනවා නම් සතිපට්ඨානයේ තියෙන අහලා නැති කාලේ ඒක මේ වශයෙන්වත් අහලා නැති කාලේ අපිට හිතෙන්නේ අපේ හිත කීයද කීයක්ම සමහර වෙලාවට රාගයෙන් පුත් වෙනවායි කීයද කීයක්ම ද්වේෂයෙන් කලහෙනවායි කීයද කීයක්ම මෝහයෙන් කලබල වෙනවායි කියලා. මොකද මේ වෙලාවට ඒ රාගයෙන් සම්පූර්ණ තෙත්ෙච්ච වෙලාවට අපිට කවදාකවත් අපේ පිළිබඳ සුද්ධ භාවයක් වටෙන්නේ නැහැ සම්පූර්ණ කෙනෙක් භාවයක් වගේ අපි අපි විසීම නිසා කරගන්න. දේශයෙන් අපි සැලහෙන වෙලාවට රත් වෙච්ච වෙලාවට ඒක තුළ කිසිම ගුණයක් ඒක දැනගන්න පුළුවන් ගැතියක් ඒක ඇඟිලි ගහන්න ඉඩක් නැහැ ආත්මසිම දෝෂේ බව අපිට වැටහෙනවා. ඒ වගේම මොහේට කලකල භාවයට අන්ධවන්ද භාවයට පත් වෙච්චාම මොනම කෙලවරක් අත්දැක ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා කියන හිතෙනවා. නමුත් සතියේ කියනවා සතිය අහලා සතිය පිළිබඳව නුවණින් කල්පනා කරලා තර්කානුකූලව හිතලා අන්වේ ඥානානුකූලව හිතලා සතියට උත්සාහ කරන්න කරන්න ඒ කුසල ටිකෙන් ටික තේරුම් ගන්නවා අපි කොච්චරක් රාගයෙන් කාමයෙන් පිටලා හිටියත් ඒ කාමයෙන් රාගයෙන් පිටලා ඒ නිමග්නව ඉන්න බව දැනගන්න සතියට ඉඩක් තියෙනවා ඒ වගේම තමයි අපි ඉදිරියේ හොඳ තෝම වෙනන මට්ටමට තේන්ති ගිහිල්ලා. හොඳටම දේශයෙන් තලහෙන කොටත් මම දැන් දේශයෙන් මේ தත්කම තත්ලා ඉන්නවා කියලා දැනගැනීමේ ශක්තියක් මිනිස්යාට තියෙනවා. මේක මනුස්ස ලෝකේ තියෙන විශේෂ අවස්ථාවක්. මෙතන තමයි සර්වඥාන්වහන්සේ වැඩේ පටන් ගත්තේ. මරේ හොයාගත්තේ මෙතන තමයි. මෙතනින් තමයි දර ගෙදර දර දර හෝ ගල හෝ බලන්න පුළුවන් ඉන්නේ මරේ දැක්කට පස්සේ. ඒ වගේම තමයි හිත සම්පූර්ණයෙන්ම කලකොල වෙලා අන්ධමන්ද වෙලා. ඒ නමුත් අන්ධමන්ද වෙච්ච බව දැක ගන්න පුළුවන්. මෙන්න මේකෙදී අර බුද්ධ ධර්මයේ අපි අප්‍රමාදයේ කියන තනි වචනෙට පිටු කරලා නැත්තම් සරුවචන්හන්සේගේ අවසාන උපදේශය අවසාන අනුශාසනා වෙන අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියන මේ ධර්මපදය අනුව බලනකොට මේ අප්‍රමාද ධර්මයේට මේ කියන තමන් සතියේ ඇති බව හෝ නැති බව හෝ නීවරණ ධර්මයක සම්පූර්ණයෙන් নিমগ্নව ඇති බව හෝ දැනගන්න පුළුවන් ශක්තිය ඒ නිසා කවදාකවත් මොනම தත්වයක් හටතේ ජීවත් ආරම්භන ලද වීර්ය ඇති යෝගාවචරයට බලාපොරොත්තු සූම් කර ගන්න දෙයක් නැහැ මේක විග්‍රහ කරන්න පෙන්නනවා අප්‍රමාදී අවස්ථා දෙකකට දාලා කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියලා. මේ කාරාපක අප්‍රමාදේ කරන්නේ දැන් අපි ප්‍රමාදේ වැටී ඉන්න බව නැත්නම් අප්‍රමාදේ නැති බව අපිට සිහි ගන්නලා දෙනවා. දැන් ඔබ ඉන්නේ රාගයක 100ට 100ක්. අපි හිතන තාලෙට. එහෙම නැත්නම් ඔබ ඉන්නේ සාද බල ද්වේෂයක. නැත්නම් ඔබ ඉන්නේ අන්ද මන්ද වෙච්ච තත්ත්වයක මුක්තස්සති ස්වභාවයක කියලා ඒ තව එනකොට සිල්වන්තයාට ලැජ්ජ බය ඇති කෙනාට සතියට හිත නැඹුරු කරගත්ත එක්කනට අමුතු ගතියක් දැනෙන්න පටන් අර ගන්නවා මාළක දැන් සතිය නැත මාළක දැන් අප්‍රමාදේ නැත කියලා එච්චරයි යා කරලා දෙන්නේ කාරාපක අප්‍රමාදයෙන් කරන්නේ අපි දැන් කැලෑ වැදිලා අපි දැන් නන්නත්තර වෙලා ඇත්තට මේ අපි කියන වචෙන්ට වැඩිය මේක බොහොම හර්මානුකූල ගැලපෙන්නේ මම දැන් නන්නත්තර වෙලා මම දැන් මගේ දැන් හිත ප්‍රමාදයට වැටිලා සතිය නැති වුණා කියලා දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මෙන්න මේක ආද්දරද්දකදී තමයි මේක වැටෙන්නේ කරදිච්ච වෙලාවක තමයි මේක කැපී පෙනෙන්නේ ඒ වෙලාවට පුදුමාකාර අස්වැසිල්ලක් ඇති කළ දෙනවා ඒත් එක්කම මේ කාරාපක අප්‍රමාදය තමයි ඉස්සර වෙන්නේ. ඊගාවට තමයි කාරක අප්‍රමාදය ඇවිල්ලා වහාම වර්තමාන මොහොතේ එළඹ සිටි අරමුණේ ප්‍රසිද්ධ තැනින් සත්‍ය පිහිටවන. ඉතින් මේ දෙකෙන් හුඟක් කල්යනකන් යෝගාවචරය සතිය කියලා අඳුනාගන්නේ මේ කාරක අප්‍රමාදය තමයි. මොකද කාර්ක අප්‍රමාදය කොතනින් ආවද කියලා දැක් ගන්න තරම් අර කාර්යාපක අප්‍රමාදය කියන එක දැක ගන්න තරම් යෝගාවචරය මුලදී සංවේදී නෑ ඒ නිසා වහාම සතියට එනවා ආපු ගමන්ම ලুকু වැරද්දක් කරපු කෙනෙක් ප්‍රසිද්ධ වේදිකාට ගෙනලා දඬුවමක් දෙන්න හදන වෙලාවක වගේ වහාම අර වැරද්ද දැකලා ඒ පිළියම් කිරීමට වෙහෙසෙන නිසා කොහොමද මේ සතිය නැති තැනින් සතිය ඇති තැනට ආවේ කොහොමද මේ අප්‍රමාදය පටන් ගත්තේ ප්‍රමාදේ ඉඳලා අප්‍රමාදයට හැරුණේ කියන එක දැක ගන්න ගොඩක් අල්ලන. ආන්නේ එහෙම වෙනකොට තමයි එහෙම නැත්නම් මම අසතියට ඉඳලා සතියටපත් වුණා. ප්‍රමාදයක ඉඳලා අප්‍රමාදයටපත් වුණා කියන මට්ටමකට ආවට පස්සේ තමයි සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ සති සම්බොජ්ජංගෝති පජානාති. දැන් මා තුල සතිය තියෙනවා. ආධ්‍යාත්මගත සතිය තියෙනවා කියලා දැක ගන්නවයි කියලා එක මේ සතිය පිළිබඳ සතිමත් වෙනවා. බුදු සතිය නෙවෙයි. මේක දෙගුණයක් හොඳ වැඩක්. සතියක් තියෙනවා සතිය තියෙන බව දාන්න. ඊගාවේක අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගා. නච්චි මේ සති සම්බොජ්ජංගෝති පජානා. මාතෘ දැන් සතිය නැති බව දැනගන්නවයි කියන එක කියන තැන අර දෙකටත් වැඩිය හොඳ එකක් කියලා බලන්න. මේක බොහොම වැදගත් දෙයක්. මොකද ඒක අනුන් පෙන්වන දෙයක් නෙමෙයි. Tamanටම Taman විසින් ඇති කරන දෙයක්. ලේ පිට මේ අස්සනා පිට එතන දීව මතු කළ දෙන එකක් වැරද්දක් වෙනවා නම් වෙන්නේ මොකද්ද මේක සිද්ධ වුණාට මේක අඳුනා ගන්න බෝගා යෝගාචර බොහෝම කාලයක් මේකට අපි සරල උදාහරණයක් ගෙනල්ලා පෙන්වන්න පුළුවන් කොහොමඩක්වත් මේ තේරවාදී සාසනයේ පවතින කාර්යානුකූල ධර්ම අනුවේ දානයක් ගැන කතා කරනකොට කියනවා චේතනා දානය කියලා නැත්නම් නාම දාන රූප දාන කියලා දෙකට. නාම වශයෙන් දන් දෙනවයි කියලා කියන්නේ දානය හොඳයි කියලා හිතලා ඒ සඳහා ඉස්සල්ලාම නාම වශයෙන් හිතේ ඒ දානය පිළිබඳ චේතනාව පහළ කරගන්න අවස්ථාව. ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට දාන වස්තු රැස් කරන්නේ. දිනයක් වකවානුවක් ලැහිති කරගන්නේ, ස්ථානයක් ඊටෙන් තනි දුහන් කරගන්නේ, පිරිසක් එකතු කරගන්නේ ඔක්කොම කටයුතු කරන්නේ අර චේතනාව නිසා. ඒකට කියනවා චේතනා දාන කියලා නැත්නම් නාම දාන කියලා. ඉතින් මේ නාම දානියත් රූප දානියත් රූප වස්තු වශයෙන් තම සන්තක මේ වස්තුව මේ තම අන් කෙනෙකුට අතරපත් කිරීමේ අවස්ථාව තමයි රූප වශයෙන් දන් දෙන අවස්ථාව. මේ දෙක ගත්තොත් ඉතාමත්ම බණටත් ෘචි ධර්මයටත් කැමැති දානෙ දෙන තල තුනා දානපතියෙකුට තමයි මේ නාම දාන අවස්ථාව. චේතනා දාන අවස්ථාව Tamange හිතේ පහළ වීම දැක ගන්න පුළුවන් වෙනවා. පුදුමයි මේ දෙකෙන් උත්තරම විදිහට සලකන්නේ මේ චේතනා දාන. මේ දෙකෙන් උත්තරම විදිහට සලකන්නේ මේ නාම දාන. ඒ නිසා ඒ සඳහා මේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. දෙනදී කොහොම මේ සමාජ මට්ටමේ ආර්ථික මට්ටමේ අඩු වටිනාකමක් කියලා දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක නිතරම එළඹ සිටිනා නම් කෙනෙකුට. අවතාරය කමන්නේ මෛත්‍රී වචනයක් හරි දෙන්න ඕනේ. පිපාසයේ ඉන්න කෙනාට වතුර වීදුරක් හරි දෙන්න ඕනේ. පුළුවන් වෙලාවක බත්පතක් දෙන්න ඕනේ. ආදි වශයෙන් නිතරම මේ නාම දාණයේ චේතනා දාණයේ හිතේ ඇති කෙනා හැම වෙලාවෙම ඒ දානමය කුසල් රැස් කරගන්න. නමුත් ඒ දේ උනාට නොදන්න නිසා ආධුනික දායකයා හැම වෙලාවෙම දානීය කුසල් රැස් කරගන්නේ රූපමේ වස්තුව, තීය ධම්මය ඒ ප්‍රතිග්‍රාහකයාගේ අතරපත් කරන වෙලාවේ පමණයි. නමුත් බුදු පියාණන් සඳහන් කරනවා මේ යඤ්ඤස්ස දන් දෙන කෙනාට අවස්ථා තුනක් තියෙනවා පින් සිද්ධ වෙන්න. උබ්බේව දානාසුමනෝ තදං චිත්තං පසාදේ දත්වාච අත්මනෝ හෝති. උබ්බේව දානාසුමනෝ කියලා කියන්නේ දානෙට පෙර ආතුවම හිත සුන්දර කරගන්න මම දානයක් කියලා ලෑස්ති. මම මේ දානයකටයි වස්තු රැස් කරන්නේ. මම මේ දානයටයි පිළිච එකතු කරන්නේ. මම මේ දානයටයි සංවිධානය කරන්නේ කියලා අර සම්පූර්ණ දාන චේතනා ටික දිගටම අතින් ආඩම්බරයෙන් කලකනවා නම් මෙන්න මේ කියන විදිහට සන්තං වා අධ්‍යත්තං සති සම්බොජ්ජංගං අත්ති මේ සති සම්බොජ්ජංගෝති පජානාති වගේ මගේ දාන චේතනා නිතරම කියනවා කියලා ඒක පිටුවල් කරගෙන අර අල්ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා පංගල හැරලා අලෝභ අදෝ චේතනා උපවද කරනවා. ඒකට කියනවා උබ්බා පූර්වංගම චිත්ත කියලා. ඊට පස්සේ තමයි දදං චිත්තං පතාදීති. ඊට පස්සේ දත්වා චාත්තමනෝ හෝති කියලා තවත් එකක් කියනවා. හොඳට කාලයක් කල්පනා කරලා සැලසුම් කරලා පසු සම්භාමේ සංවිධානය කරගෙන දානය දුන්නාට පස්සේ ඒක ලොකු අත්පරමේ සන්තුෂ්ටියකට හේතු වෙනවා. අනිත් වගේ තමයි මේ සතියේ ඉතිසල්ලාම මම සතිමත් වෙන්න ඕනේ කියලා නැත්නම් අසතියෙන් මම ඉන්නවා කියලා දැනගත්ත ගමන් සතියට හිත වැටීම ඒ අනුව සතිය ක්‍රියාත්මක වීම. නැත්නම් අප්‍රමාදව ඉන්න ඕනේ කියන අදහසින් තේන ප්‍රමාද භාවයේ දැකගෙන වහාම අප්‍රමාදයට හැරිලා අප්‍රමාදී ක්‍රියා කරන අවස්ථාවල් තුනම ආධුනිකයට පේන එකක් වගේ. නමුත් ධර්මානුකූලව බෙදලා පෙන්නනවා ඒ අප්‍රමාදෙත් නැමිච්ච හිත එකක් ප්‍රමාදයේ ඉඳලා අප්‍රමාදයට හැරවෙන හිත එකක් අප්‍රමාද භාවයේ පින කටයුතු කරන එක එකක්. මේ මේ අප්‍රමාදයේ භාවය පිළිබඳ කටයුතු කිරීම හුදු යන්ත්‍රයක් විතරයි. ඒක ඒක ඉතර ගාඩයක් නෑ ඒක කොහොමුණත් අප්‍රමාදී වෙන්න ඕන කියන පුත්‍රයාට අප්‍රමාදී වැටගෙන දැනගත්ත ගමන් හරියට ඉතින් මිහිරි කළා හරි කරලා තිබුණ ඉස්ත්‍රිල්ලමක් අතාරියා වගේ ඇදලා අතාරන ගැට පොලයක් වාගේ වහාම අප්‍රමාද ක්‍රියාවලිය වැඩ කරනවා. තාමත් වැඩගත්කම තියෙන්නේ අප්‍රමාද බව අප්‍රමාද බව කලකමින් ප්‍රමාදයේ ඉන්නන ගමන් මම ප්‍රමාදේ ඉන්නවා කියලා දැනගන්නවා. එනිසා සතිය පිළිබඳව සතිය සමානයි ප්‍රමාදයේ කියන සමීකරණය අපි ගත්තොත් සතිය පිළිබඳව අසතියෙන් ඉන්න වෙලාවක මම දැන් සතියේ නෙවෙයි ඉන්නේ. මම සතියේ ඉඳිය යුතු සතියට නැමිච්ච කෙනෙක්. මම සතියේ නෙවෙයි ඉන්නේ කියලා දැනගන්න එක තමයි ඉතාමත්ම වැදගත්ම අවස්ථාව. මේක බොහෝ විට අපතල සිද්ධ වෙන්නේ අපේ ඇඟට නොදැන. මේ නිසායි මේ සත්‍ය පිළිබඳව අපට ලොකු වෙහෙසක් දැනෙන මේක කරගන්න බෑ මොකද අහස පොළොව වගේ සම්පූර්ණ අකුසල් පැත්තේ ඉඳලා කුසල් පැත්තට වේගවත් මාරුවක් සිද්ධ මේ මාරුව නම් සිද්ධ වෙන්නේ අවස්ථානුකූලව. ඒකට කියනවා කාරාපක අපමාදේසා කාරක අපමාදේ. මේ කාරාපක අපමාදේ තමයි අපිට අසතියෙන් ඉන්න වෙලාවක අසතියෙන් ඉන්න බව ශීපත් කළා වෙන්නේ. ඒත් එකම ඒ සතියට නැමිච්ච සතියට නැඹුරු වෙච්ච සතියට ඇල වෙලා ඉන්න කෙනා වහාම සතිමත් වීම පිළිබඳ කටයුතු කරනකොට අර අකුසල් පැත්තේ තිබුණු හිත කුසල් පැත්තට අයෝනිසෝ මනසිකාරයේ තිබුණු හිත යෝනිසෝ මනසිකාරයට අප්‍රමාදයට අපි නැඹුරු වෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල පිළිබඳව වැඩි වැඩි පරිචයක් වැඩි වැඩි අවධානයක් නැත්නම් මේ දෙවෙනි මට්ටමේ වෙන සංසිද්ධිය පිළිබඳ අවධානය වෙනකොට තමයි මේකට අපිට කියන්න පුළුවන් මේ සබ්බොජ්ජංග මට්ටමට. බොජ්ජංග මට්ටමට සතිය වැඩිලයි. ඒක කීප පැත්තකින් මේ මේ සත්‍ය පිළිබඳ විවරණය කිරීමේදී නැවත නැවතත් මතක් කරලා දෙන තත්ත්වයක් තියෙනවා. මේවා පුංචි දෙයක් තමයි මෙතන කියවෙන්නේ. ඊටාත්ම ක්ෂණ මාත්‍ර සාකටයුත්තක්. නමුත් මේකෙන් තමයි ඒ සම්පූර්ණ ඉදිරියේ සිදුවෙනා වූ ඒ බයලජ්ජාව පිහිටන එක, ඉන්ද්‍රිය සංවරයේ පිහිටන එක, ආජීව පාරිශුද්ධයේ පිහිටන එක පස්සේ සම්නිච්චිත සීලේ පිළිදෙනෙක ඔක්කොම සිද්ධ වෙන්නේ අර ඉස්සල්ලාම අසතියෙන් ඉන්න වෙලාවදී අසතියෙන් ඉන්න බව දැනගන්න. ඒ නිසා ඒ කිසිම පැකිලීමකින් නැතුව කියන්න පුළුවන් සතිය පිළිබඳ විචිත්‍ර අත්දැකීම් තමයි ලැබෙන්නේ අත්තරදි වෙන වෙලාවක. වැරදෙන වෙලාවක. වැරදිලා ඉන්න බව දැන ගැනීම තමයි තාමත්ම වැදගත් දෙය කියලා බලනවනේ අපිට එදිනදා ජීවිතේ අපි නිසා අනුන්ට සිද්ධ වෙන අනුන් නිසා අපට සිද්ධ වෙන අපි අපි නිසාම ඇති කරගන්න ආදී වශයෙන් මේ අඩුපාඩුකම් සෑම දෙයක්ම සත්‍ය පිළිබඳ ස්වර්ණමය දොරටු. සත්‍යයේ පිවිසෙන්න ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිසා එවැනි නැමියාවක් ඇති කෙනාට කප්ප පුරා කියන්න පුළුවන් යෝගාවචරයයි. භික්ෂුව කියලා කියන්න පුළුවන්. සංසාර බය දන්න, සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න. එවැනි කෙනාට එවැනි තව කෙනෙක් දකින්න හම්බ වෙන එක ඉතින් මේ බුද්ධ ශාසනයේ තියෙන උත්තරම කාරණාව තමයි. මම වාගෙම අපිට වරදිනකොට අපි පරදිනකොට අපිට නොමග යනකොට වහා මේ නොමග යන බව වරදින බව පරදින බව දැන ගැනීමම විශාල සාන්තියක්. අපේ මේ මනුස්ස ජීවිතේ තිරසනෙකුට හෝ සම්මිය දෘෂ්ටි නැති කෙනෙකුට කවදාකවත් හිතා ගන්න බැරි විශාලම ලොකු ආයතනයක් තමයි මේක. ප්‍රවිෂ්ඨයක් තමයි මේක. ඒ නිසා තමන්ගේම අඩුපාඩුකම් පිළිබඳව මේ සැලකිලිමත් වෙනකොට බුදුම විදියට ඉන්ද්‍රිය සංවරය. ඒ වගේම බුදුම විදියට මේ ආජීව පිළිබඳව පාරිශුද්ධිය. තමන් පිළිබඳවම විවේචන කරන ගතිය, පවට බය, පවට ලැජ්ජාව අතුලින් ඉන්න පටන් ගන්නවා. මෙතනදිත් මතක් කරන්න ඕනේ සතිය පිළිතන ආරම්භක කාලයේදී මේ තරම් ගුණ විශේෂයක් අපේ ගුණ సంతාණයට සතිය ගෙනත් දෙන්නේ නැහැ. නමුත් එවැනි මුලින් මුලින් පිළිහිටවන සතිය කවදාකවත් අඛණ්ඩව පවත්වන නම් මේ කියන මට්ටමටපත් නොකර අතහරින්නේ නැහැ. ඒක නිසා ඡාල එන්ට එන්ට එන්ට එන්ට මේ කුස් වෙන ඉස්තෙන්ට එන්ට එන්ට බොහොම හැදසයිත කන්දක් නැගෙන යන කෙනෙකුට හැරමිටියක් කොහමද මුළු ගමන පුරාම උදව් කරන්නේ? අන්න ඒ වගේ තමයි සතිය හැම වෙලාවෙදීම උදව් කරන්නේ. කවදාකවත් නරකයි පැත්තකට දාන්න. ඒ වගේම තමයි මොනම රසමස උලක වේවා රාජභෝජනයක වේවා දුගියගේ පාත්‍රයට වඩන දේක හෝ වේවා ලුණු ටික වගේ හැම තැනම පැතිරලා තියෙන දෙයක්. නිසා මේ සතිපට්ඨාන කියනකොට මේ සති කියන ධර්මතාවය මේ චෛතසිකය පුදුම විදිහට පැතිරලා වැඩෙනවා. නමුත් මේ සතිය ආක්‍රමණශීලීයක් එහෙම නෙවෙයි. සතිය Tamanට සාමත්ම වැඩගත් ආලෙට ඉඩක් ලබා දුන්නොත් අම්මා මුත්තා කිව්වත් යන්නේ නැහැ. ඇවිල්ලා කලපදියක් වුණොත් ගලවන්නත් බෑ. නමුත් කලපදියක් වීම පිණිස කවදාකවත් අයිතිවාසිකම් පිළිබඳ සටන් කරන්නේ. එයා පැත්තකට වෙලා ඉන්නවා. නමුත් මේ අපේ තියෙන ආධ්‍යාත්මික ආගමික ගතිය නිසා අපේ ගුරුවරු දෙමාපිය අපිට උපදෙස් දෙන නිසා අපි බොහෝම ආංචි වෙලා දැනගෙන අත්හදා බලමින් වරද්ද වරද්ද මේ සතිය පිළිතුරන්න උත්සාහ කළොත් ඒ සතිය කවදාකවත් අපිට පිටුපාන්නේ. එවැනි ධර්මතාවයක් නිසා මේ මුළු භ්‍රමචර්ය ජීවිතේම සතිපට්ඨානයට කොට කරලා කතා කරනවා. ඒ නිසා අපි සති සම්බොධ්ජංගය ගැන කතා කරනකොට බොධ්ජංග කියලා කියන්නේ ඒ බෝධියට අංගයක් නැත්නම් චතුරාර්ය සත්‍ය නැත්නම් චතුර් මාර්ග ඥාන අවබෝධ කිරීමේ උපකරණ කට්ටලයක් කියලා ගන්නවනම් මේ සතිය කියන වචනේ ඒ වාගෙම තේරුම් ගත යුතුයි. ඒකට අත්ලක් දෙන්න තමයි අර අප්‍රමාද කියන ಪದේ ලං කරලා පෙන්වුවේ. ඒ අප්‍රමාදයයි සතියයි පුදුම සමාන්තර භාවයක් තියෙනවා. මේ සතිය මේ විදිහට හිමීට පටන් අරගෙන ඇඟට නොදැනෙන්න පටන් අරගෙන කවදාකවත් ආපසු නොහැරෙන විදියට දිගින් දිගට දිගින් දිගට මේ වැඩෙන ගැම්ම එන රසකවෙන తত্ত্বය නිසා ඒක වඩා වර්ධනය කරන්න ඒක පෝෂණය කරන්න ඒකට බාධා විරහිතව දිගට වර්ධනය වෙන්න මේ සත්‍ය පිළිබඳව තියෙන කරුණු නැවත නැවත යෝගාචර සීපත් කරගන්න. මේක සාමාන්‍ය සම්බන්ධයෙන් සත්‍ය කේවලත්වයෙන් සලකලා සත්‍යක අනෙක් සයිස් දෙක වලින් ගාලා වෙන් කරලා හැදෑරීම මේ අටුවාවෙත් අභිධර්මයේ පුරුදු කරන එක ක්‍රමයක්. අන්නේ ක්‍රමයේ කරන බලනකොට ඒ ක්‍රමයට අනුව සතිය පිළිබඳව වැඩි සුහද්දකමක් වැඩි සමීප සම්බන්ධතාවයක් උත්සන්න දක්මක් ගන්න ඒකේ ලක්ෂණ රසපච්චපට්ඨාන පදර්ථාන වශයෙන් හතර කෝණයකින් බැලීම මේ අතුආවේ බොහෝ ප්‍රසිද්ධ කෙරේ. ඒ අනුව බලනකොට සතියේ තියෙන ප්‍රධාන ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණ. සතිය යම් තැනකට එළඹ සිටිනවා නම් ඒක මතු පිට පාවෙලා යන්නේ පිලාපන ගතිය කියලා කියනවා පොලාපයින ගතියට අපිලාපන ලක්ෂණ කියලා කියන්නේ එහෙම පොලාපයින ගතියක් නැහැ ඒ අරමුණේ කිලාපයින ගතියයි සතිය කියන්නේ. සතිය නැතිනම් අපි කියනවා මුත්තස කියන එතකොට මේ අරමුණ මූලට මූණ දාලා හිටියත් ඒ අරමුණට බැස ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අරමුණ පිළිබඳව නැවත සිහිකරනද. ඒක පිළිබඳ හැඟීමක් පහළ වෙන්නේ නැහැ. මොකද ඒ මේ හමුවීම එච්චර සමීප වෙලා නැහැ. ඒ දෙසට යොමු වෙලා නැහැ. අන්‍ය විහිිත වෙලා. වෙන දේවල් ගැන කල්පනාවේ ඒ හමුවීම සුද්ධ වුණාට ඒ සරණතා නැවත මතක් කිරීමේ ශක්තිය නැතුව යනවා. නැවත මතක් කිරීමේ ශක්තිය ඇති සතිය යම් අරමුණක පිහිටියා නම් ඒ අරමුණ පිළිබඳ අංග ප්‍රත්‍යංග මතකේ හිටිනවා. ඒ හිටින්න හේතුව මොකද? ඒ අංගපසංග පිළිබඳව ඇතුළත කිඳා බහැලා උකහා ගන්න ගැටියක් සතිය කියනවා. මොලාපයින් ලක්ෂණයට අපේ සම්ප්‍රදාන කූල නිදර්ශනය පෙන්වන්නේ වේලිච්ච ලැබු බුබුලක්. ලැබු කබලක්. වතුරට දැම්මොත් ඒක කවදාකවත් ගිලෙන්නේ නැහැ. ඒ වතුරේ රළත් එක උඩ පහළ යමින් වතුර ගන්න දිහාවට ගලනවා. දැන් කාලේ හැටියට කියනවා නම් ওই බෝතල් කොරොප්පයක්, රජි ෆෝම් කෑල්ලක් වතුරට වැටිච්චාම ඒක වතුරත් එක්ක පාවි පාවි ඉහළ පහළ යමින් වතුර ගන්න දිහාවට ගලනවා. මේකට කියනවා පොළාපයින් ලක්ෂණය කියලා. වතුරත් එක්ක ඔහේ පොළා පැන පැන තියෙනවා මතු පිටම. නමුත් ඒකට සාපේක්ෂව නැත්නම් ඒකට ප්‍රතිවිරුද්ධ නිදර්ශනයක් විදිහට වතුරට ගලක් දැම්මොත් වැටිච්ච තැනම ඉඳාබයි. අඩියටම යනකම් ගිහිලා මිසක ගාලා මගදී නම් නතර වෙන්නේ. මේන මේ ගතියට තමයි සතියෙන් දක් ගන්න ඕන සතිය යම් අරමුණකට අපි යොමු කරලා එල්ල කරා නම් පිහිටියානම් සතිය කාගෙන බයි. දෙහිමක් නෙවෙයි. ඒ බස ගන්න. මෙන්න මේ අපිලාපන ලක්ෂණතාවය තමයි සතියේදී. ඒ නිසා අපට මේ එකම අරමුණක් නැවත නැවතත් සතිමත් වෙනකොට එන්න එන්න එන්න එන්න එන්න ඒ අරමුණේ අතුලට කිඳා බහින ගතිය වෙනවන පවතිනවන ආන සතිය ක්‍රියාත්මකයි එන්න එන්න එන්න එන්න අපි සතිමත් වෙනවා. ඒ අරමුණ පිළිබඳව අතුලට පිටට හැම අකුණක්ම අංග ප්‍රත්‍යංගයක්ම අපිට බොහෝම විෂද වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සතියේ රසය සතියේ තියෙන බව නැත්නම් සතියේ තියෙන වෙලාවට කරදෙන කෘත්‍යය තමයි අසම්මෝස භාවය. කලකොල නැහැ. යම් අරමුණකට හිත ගියා නම් තවත් අරමුණක් විදී හිත අනිය සම්බන්ධකම් පවත්වන්න යන්නේ 100%ක්ම අර අරමුණීමයි. එහෙම වෙන්නේ නැහැ. කලකොල වෙන්නේ නැහැ. අන්දවන්ද වෙන්නේ නැහැ. අන්දවන්ද නොකර හරියටම එක අරමුණකට ඉල්ල කරලා දෙනවනම් ඒ අරමුණේ කිඳා බැහිමට අර ලක්ෂණයට ඊටාත්ම අත්‍යවශ්‍ය කාරණාවක් තමයි නැත්නම් අරමුණේ මේ ඉදා බහින ගතිය පෙන්නන කෘත්‍යය තමයි අරමුණත් එක්ක හරියට අන්දමන්ද භාවයක්. නැකෙලින්ම සම්මෝසාවක් නැතුව විකාර ගතියක් නැතුව අන්දමන්ද වීමක් නැතුව අරමුණ මුණට මුණ දාලා ඉන්නවා. අමතක කරන ගතියක් නැහැ. නැවත නැවත මතක් කර දෙන ගතියක් තියෙනවා. මේ නිසා සතිය සිඳා බහින ගතියක් සම්මෝස භාවයක් නැති නිසා විෂයාභිරෝක භාව පච්චපඨානා කියලා තමන්ට හොඳට භාවනා කරගෙන යනකොට සතිය සාහවුරු වෙනකොට මේ තාම අපි කතා කරන්නේ බොජ්ජංග සතිය නෙවෙයි සාමාන්‍ය සතිය උනත් හරියට මම දැන් මූණ දාලා තියෙන්නේ මෙන්න මේකටයි කියලා අභිමුඛ වූ විෂය හොඳට පැහැදිලි වෙන විදිහකට කියනවනම් අපි සාමාන්‍යයෙන් ඒක පස්සේදී තවත් සාහවුරු වෙනවා දැන් සාමාන්‍යයෙන් මතක් කරනවා යෝගාවචරයට හොඳට සතිමත් වෙන්න ඕන නම් අරමුණක් පිළිබඳව අපි කියනවා ඒ අරමුණ මෙනෙහි කරන්නයි කියලා. වම තබනකොට වම දකුණ තබනකොට දකුණ පිම්බීම වෙලාදී පිම්බීම හැකිලීම වෙලාදී හැකිලීම ආස්වාද ප්‍රසආස අරමුණ ගන්නවා නම් ඇතුල්වීම පිටිවීම වශයෙන් නැත්නම් ආස්වාද ප්‍රසආස වශයෙන් නැත්නම් ගන්නවා හෙලනවා වශයෙන් හෝ මෙනෙහි කරන්නයි කියලා. මේ මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචර සම්මෝධාවටපත් උනොත් සමහර වෙලාවට ඇතුල් වෙන වෙලාවදී පිට වෙනවා කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. පිට වෙන වෙලාවදී ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන් ඉඳී තියෙනවා. ඔයේ පුරුද්දට ගිරවෙක් වාගේ ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා භාවනා කළාට ඒක හරියටම මේ ඇතුල්ීමේ අරමුණත් එක්ක ඇතුල්ීමේ මෙනෙහි කිරීම එකිනෙකට මූණ නොදී ඉඳී තියෙනවා. පිටවීමේ අරමුණත් එක්ක පිටවීම මෙනෙහි කිරීම මූණ නොදී පිට වෙලාදී ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන් ඉඳී තියෙනවා. ඒ වගේම තමයි වම දකුණ කියලා මේ සක්මන් කරගෙන යනකොට දකුණු අවස්ථාවේදී දකුණු තබන අවස්ථාවේදී පුරුද්දට මෙනෙහි කරන වෙන්න පුළුවන් වම. ඒ මොකද යෝගාවචරය වමේ දකුණ අතර වෙනසක් හඳුනන්නේ නැහැ. දෙකම සමානවට දකින්න නිසා කෝක මෙනෙහි කරත් කමක් නැහැ කියලා එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් අතුල වෙනදාද පිට වෙනවා කියලා මෙනෙහි කරත් පිට වෙනවා කියලා අතුල වෙනවා මෙනෙහි කරත් ඒක වෙනසක් නැහැ කියලා යෝගාවචරයේ හිතකාර මේ විශේෂයට අභිමුඛ විශේෂ සතිය අය වම තමයි වෙලාදී වමතම යොමු කරන ගතිය. නැත්තම් වම දබනලාදී විශේෂ වෙන්නේ වමයි. උරුද්දර දකුණ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ වගේම ඇතුල් වෙන ආවදී උස්ම රැල්ල ඇතුල් වීමයි විශේෂ වෙන්නේ. පිටවීම නෙවෙයි. බින්දීම අවස්ථාව මෙහි කරන කෙනාට බින්දීමයි විශේෂ වෙන්නේ. හැකිලිම නෙවෙයි. ආනේ දෙක අතර විශේෂ අභිමුඛ වෙන නොවන ගතිය හොඳට වැටහෙනවා යෝගාචරයට මේකෙන් තමයි පච්චුපත්ථානයි කියලා කියන්නේ මේ සතිය ඇති නැති බවට තමන්ට වැටහෙන ආකාරය. විෂයාභිමුඛ භාව පච්චපත්තාන. ඒ නිසා කරන දේ හොඳට පැහැදිලි. මහා ලොකු දෙයක් ඒ නිසා කරන්න එපයි කියනවා. විශාල වශයෙන් ගැඹුරු මෙනෙහි කිරීම කරන්න එපා. ඉතාමත් ලාමක ප්‍රත්‍යක්ෂයක් අල්ලාගෙන ඇතුළේම සම්පූර්ණයෙන්ම ඇතුළේම කියලාමයි මෙනෙහි කරන්නේ. පිටවීම පිටවීම වශයෙන්. පින්වීම පින්වීම වශයෙන්, හැකිලිම හැකිලිම වශයෙන්, දක්න දක්න වශයෙන්, වම වම වශයෙන්, ඇඟ නැගිටින වෙලාවදී නැගිටිනවා වශයෙන්. ඒ නැගිටින වෙලාවේදී අත බිම තියෙනවා, කය පැත්තකට බාර කරනවා, කකුල දිගාන එහෙම මෙනේ කරන්නේ. ඉතාමත්ම සරලව නැගිටිනවා, නැගිටිනවා, නැගිටිනවා කියන කම මෙනේ කරන්නේ. නමුත් මෙනේ කරන ගමන් සත්‍යයට පුළුවන් තරම් ඒ අභිමුඛ විෂයට හොඳට මූණ දීලා විසිනින්ද ඒක බලා ගන්නට ඉඩ සලසන එක තමයි විය යුත්තේ. ඒ වගේම සතිය හරිනම් යෝගාචර වැටෙන්නේ නැහැ. එනිසා විෂය අභිමුඛ විෂය හොඳට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒකයි එකම අරමුණක් බොහෝ කාලයක් භාවනා කරන්න වෙන්නේ. එතකොට අර ඉස්සෙල්ලා අරමුණ විශ්ේ යාපු පිරිසිදුකම එන්නේ එන්න අරමුණ විශ්ේ නැවත නැවතත් නැවත නැවතත් එකම බලනකොට හොඳේ පිරිසිදු බොර නැති චංචල නැති සායන් දී වෙච්ච නැති වතුර කඩක් දිහා බලනවා වගේ ගැඹුරටම යනකම් දර්ශනේ පැහැදිලි වෙනවා. ඒක නිසා විශ්ේ ආභිමුඛ භාව පත්‍යපත්තා. මේක සඳහා මෙවැනි සත්‍යයක් සඳහා ආසන්න කාරණාවක් උදව් කරන ගතිය පෙන්වන්නේ ආය ආදී සතර සතිපට්ඨාන පදස්ථාන. සතියේ පදස්ථාන වෙන්නේ සතිය. එහෙම නැතුව ඡන්දයෙන්, කුසල ඡන්දයෙන්, වීර්යයෙන්, සද්ධාවෙන්, සති සමාධියෙන්, ප්‍රඥාවෙන් සතිය නැගිටවන්න බෑ. සතිය නැගිටවන්න ඕන වෙන්නේ වරද්ද වරද්ද පටන් ගත්ත සතියෙමයි. වෙන විදිහට කියනවා නම් මේ සතිය ආරම්භයේදී කඩ කඩ ඛණ්ඩ සතියක් ඇවිල්ලා අන්තිමේ අඛණ්ඩ සතියක් සතිපට්ඨාන සතියක් සම්බොජ්ජංග සතියක් බවට පත් වුණාට පස්සේ ඒ ඝන රහල හොඳ ශක්තිමත් සතියට හේතු වෙලා තියෙන අර බොලින් බොලින් ගත්ත වරදින වැරදි වැරදි යන ප්‍රයත්නය තමයි. ඒ නිසා සතිය පිළිබඳ ගන්න අපරාධනේ කවදාකවත් අහක යන්නේ. කාය ආදී සතර සතිපට්ඨාන පදත්තාන ඒ කියන්නේ කාය සතිපට්ඨානේ කායानुපස්සනාපත් සතිපට්ඨානේමයි වේදනානුපස්සනාට උදව් උපකාර කරන්නේ. කාය වේදනා දෙකමයි චිත්තානුපස්සනාට උදව් කරන්නේ. කාය වේදනා චිත්ත කියන තුනමයි ධම්මානුපස්සනට උදව් කරන ධම්මානුපස්සනට ආවම ආය කායනුපස්සන කරන්න ඕනේ. මොකද ඉස්ලාම උපා මේ මේ මේ මේ නීවරණ ධර්ම ඊගාවට ස්කන්ධ භාවනාදී ආය රූපක රූපස්කන්ධය ආය මෙනෙහි කරන්න. ඊගාට චක්ක සෝත ගහන වේ ජීවහාවසේ ආයත් ආයතන වශයෙන් මෙනෙහි කරන්න. ඒ නිසා මේ සතියෙම නැවතත් ආය අර මූල කර්මස්ථාන මෙයදලා යොදවනකොට මූල කර්මස්ථානයේ එකම උනාට සතියේ ගැඹුරුකම නිසා සතියේ පළපුරුදුකම නිසා මූල කර්මස්ථානයේ වැඩි ගැඹුරක් පේන්න පටන් ගන්නවා. ඒක නිසා ආරම්භක යෝගාචරයා පිම්බීම හැකිලිම ආනාපානය දකුණ වම වශයෙන් කරන වේලාවදී වටහා ගන්න කරුණකට වඩා ලොකු ගැඹුරක් සතිපට්ඨාන අවස්ථාව සතිය හොඳට පිහිටි වේලාවක එනකන් සම්බොධ්ජංග අවස්ථාවට යනකොට ගැඹුරක් ලැබෙනවා. හැබැයි භාවනා නොකර හිටියනම් මේ ගැඹුර පේන්නේ. ඒ මොකද භාවනා නොකර ඉනවා කියලා කියන්නේ සතිය නොපිටිවන්න නොබැලුවා නම් දිගින් දිගටම ඒව නොබැලුවා නම් මේ අතුලාන්තේ පේනවා. ඒ නිසා මේ සතිය ථේරවාද බුද්ධ ආගමේ ඉතාමත්ම ආවේනික ලක්ෂණයක් වශයෙන් නොපැකිලව හඳුලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අප්‍රමාදී කියන සත්‍ය කිව්වොත් නම් ඒක පිළිබඳ වාදයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ සත්‍ය පිළිබඳව මේ මෑත කාලේ අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මෙන්න මේ නිවැරදි අර්ථකථනය එළියට කරපු නිසා මේක කාගවත් අයිතිවාසිකමක් නෙවෙයි. ඕනම කෙනෙකුට මේ සත්‍ය පිළිබඳව මේ පරිශ්‍රණය කරනවා නම් ඒ පුද්ගලයාට ඒ දාය පිළිබඳව අත්දැකීමක් ලබන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි තාමත්ම කැපී පෙනෙන වෙනස උනේ ඒ අත්දැකීම නිසා. සත්‍යයට යම් තාක් කාලය ආයෝජනය කරනවා නම් සද්ධාව ආයෝජනය කරනවනම් ඒ තාක් සතිය කිලා බහින නිසා මේ ජීවිතයේදීම නිවන් දකින්න පුළුවන් කියන தত্ত্বය හරියට අලුතෙන් හොයාගත්ත දෙයක් වගේ මතුවෙන්න පටන් ගත්තා. ඒකට හේතු උනේ මේ සතිය පිළිබඳව පවතිනා වූ දෙවනි පදත්තාන කතා. ඒ මොකද්ද? තිර සංඥා පදත්තාන කියලා කායාදී සතර සතිපට්ඨාන පදත්තාන තිර සංඥා පදත්තාන කියලා පදත්තාන දෙකක් වෙනවා. මොකද්ද තිර සංඥාව කියලා කියන්නේ යමක් විශේෂයි ස්ථීර සංඥාවක් ඇති වෙනවා නම් ඒ විශේෂ සතිය හොඳයි. ඒ විශේෂ සතිය දැස ගන්න හොඳයි. ඉඳා දැකීම හොඳයි. මෙන්න මේ නිසා ස්ථීර සංඥාවක් ඇති කර ගැනීම පිළිබඳව මේ මෙනෙහි කිරීමේ ක්‍රමය මෑතකදී මතුවෙන්න පටන් ගත්තා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරනවා ගච්ඡන්තෝ වා ගච්ඡාමේති පජානාති මේ ආදි වශයෙන් විවිධාකාරයෙන් දැන් ආස්වාද ප්‍රසආස දෙකත් මේ හොඳට හිතපු ගමන් හිත තිබ්බ ගමන් ආස්වාද ප්‍රසආසයේ හොඳට හිත පිහිටන වෙන අවශ්‍ය කරන්නේ පින්දීමේ හැකලීමේ කාණ්ඩමකට හිත ඇල්ලෝ වගේ හොඳට භාවනාව යනවනේ මෙනේ නොකරන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඕන කරන ක්‍රම වේදේ නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන ප්‍රයෝජනේ සලකලා මේකේ වැඩක්. ඒක හුඟ වෙලාවකට හරියන්නේ නැතිකමයි ආධුනිකයාගේ හැටි. මූල කර්මස්ථානේ හිත නොපීතන කම. අන්න ඒකට සතිය හොඳේ පදනංගත යත් කරන්න තමයි මේ ස්ථීර සංඥාවක් ඇති කර ගැනීම පිළිබඳව දකුණු පාය වීදුවන වෙලාවේදී එයට සතිය යොදවන ගමන දකුණ කියලා මෙනෙහි කරනවා. වම පාය මෙහෙවනකොට චේතනා පූර්වක වැඩේ සිද්ධ වෙනවා. ඒ సంతානේ වගේ කියන්න ඕනේ. නමුත් ඒක සතිය පිහිටවීමට අමතර ආධාරකයක් වශයෙන් ඒ දණ්ඩකට හයි කරන අත්ලක් වශයෙන් වම වශයෙන් මෙනෙහි කරනවා. යම් අවස්ථාවක යෝගාවචරයට දකුණ වම දකුණ වම කියලා මෙනෙහි කරමින් යනකොට සද්ද වලින් බාධා අවට පේන රූප නිසා බාධා අමන සුලං නිසා බාධා ආදී වශයෙන් පේනවනේ ඒක දෙතුන් සැරයක් මෙනෙහි කරන්න කියනවා. දකුණ ක්‍රියාත්මක වෙන තාකල් දකුණ දකුණ දකුණ වම වම වම දැන් අපි දන්නවා මිනිස්සු ඔය මේ කරේ බඩු සලන් ගිහලා කරත්තල බඩු බැඳගෙන ගිහලා විකුණන වෙලාවල් වලදී ඒ විකුණන බඩු ප්‍රමාණය ගණන් කරන්න ගියාම නිතරම ගණන් කර කර තමයි මේ බඩු ලාභයි දෙකයි තුනයි හතරයි නැත්නම් හතරයි හතරයි හතරයි පහයි පහයි පහයි හයයි හයයි හයයි හතයි හතයි හතයි කී කියාම ගණන් කර කරම යන්නේ. එතකොට මේ මනුස්සයාට ආයේ වරදින්න වැරදුනත් එක සැරේ වරදින්න. වරදිනකොට වැරදි බව දැනගන්න පුළුවන් ආය හදාගන්න දැනගන්න. ඒ වගේම තමයි මේ ගණන් කර කර බඩු බාහනකොට බඩු බෙදනකොට වෙන කිසිම දෙයකට හේතුව දන්නත්. කවුරු මොනවා කතා කළත්. කවුරු වෙන දෙයක් විමසුවා. මොන දේවල් පේන තිබුණත් එයාගේ හිත ඉතාම දැඩි ලෙස අර ගනුදෙනුවට යෙදෙනවා. බැංකුවක සල්ලි ගණන් කරන්න ගියාම ඒ කෙනාට ඒ සල්ලි ගණන් කරන එක වැරදුනොත් අතින් තමයි දාන්නේ. අඩු වුණොත් නම් පාරිභෝගිකයා මතක් කරලා දෙනවා. වැඩි වුණොත් සාක් වේදාගෙන යනවා. ඒ නිසා ඒකටම පූර්ණ අවධානය යොදලා දෑතම යොදවලා ගණන් කරමින් ගණන් කරමින් ඒක කරනකොට වර්ධින් කරන අවස්ථාවක්. මේ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඊ타නත්ම පුංචි වෙනසක් ඇති කරන්නේ. නමුත් මේකට සාදර වුණොත් ඒ හිතට ඒ භාවනා ජීවිතයට පුදුමාකාර ගැඹුරක් ඇති කළ දෙනවා. ඒ නිසා මේ චිර සංඥාව සතිය පිළිබඳව හොඳ වදක් තමයි දෙනවා. ඒ නිසා යම් ආකාරයකට සතිය පිටුන අඩු වෙන ඒ කාරණාව මෙනෙහි කරනවා. දැන් මෙතන සඳහන් කරලා තියෙනවා අසන්තං වා අධ්‍යාත්ම සති සම්බොධ්ජංග. නැත්ති මේ සති සම්බොධ්ජංගෝති පජාන. Taman තුල සති සම්බොධ්ජංගේ නැති බව දන්නවනම් ඒ බව දැනගන්නේ කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක දැනගත්ත පමණින් නතර වෙන්නේ නැතුව ඒ බව මෙනෙහි කරන්න පටන් ගන්නවා. මම දැන් අපි සතිය යුක්තව මෙතන දානශාලාවට යන්න යනවා. නමුත් ඒ අතරමැදදී මොකක් හරි අතුරු කාරණාවක් සිද්ධ වෙලා ඒ Tamande මේ වෙලාවට එතින්ද යආගන්න බැරි තරම් මේ අතුරු කාරණාවට පනාව. පනාවේදී Tamande පාරට මතක් වුණොත් මේ වැඩේ කෙරුවොත් මට මේ ගමන ගමනේ ආර්ථේ වෙලාවට කරගන්න හම්බ වෙන්නේ මගේ දැන් හිත මේ රූපයකට ඇදිලා නැත්නම් සද්දයකට ඇදිලා නැත්නම් ගඳකට ඇදිලා ඒ බවට මත් වෙලා ඉන්න වෙලාවක බාධා වෙනවනම් ගමනට බාධා වෙනවනම් ඒ තේදිත් අර මත්වීමේ ඉන්නනම් අපිට ඒක මෙනෙහි කිරීමේ පමණින් අපිට ආය ගමනට පිටිව දාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි මෙතන දානසාලට යන අදිස්ථානයේ ඉලියට බැස්සා යන හැම පියවරක්ම අපි දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් යනවා. ඒකෙදි තමන තමන පියවරක් පාස අපි දානසාලට ලං වෙනවා. මෙනෙහි කිරීම නිසා මේ අවස්ථාව නන්නත්තාවෙන් වල්මත් වෙන තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒක නිසා මේ චිර සංඥාව බොහෝමත්ම ಉಪකාරයි. මේක දෙන්නේ දෙකේ පන්ති ළමෙන්ගේ වැඩක් වාගේ. ඒ කියන්නේ කල්ලාලේ ආයන්නාල් මයන් මහායන් කියලා ලිව්වාම ඒ ගුරුවරයා අඩිකෝදු හරි කියවල හරි ආයන්නට කියනකොට මුළු පන්තිම ආයනෝ කියලා කියනවා. ඊගාවට අල්මයන්ට තිබ්බම අල්මයනෝ මායනෝ. ඒ අකුරෙන් අකුර කීකියා ඉන්නකොට ඒ ළමයාටම තමන්ගේ කතාවට ඇහෙනවා. ඊට පස්සේ අකුරට වේවල යනකොටම ඉබේම අර තමන්ගේම ඇහිච්ච කටහඬේ ශබ්දයක් ගුරුවරයාගේ සංඥාවක් අකුර පිළිබඳ තිබුණු තිර සංඥාවක් නිසා එයාට gederදී හිටියත් හීනදී වුණත් ඒ වාචරයේ අකුර ශබ්ද නම මිනිවේ. ආනේ විදිහට හැම දෙයකම නමක් තියෙන සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ නමකින් කියලා සිත් නැති දෙයක් ඇත්තේ නැහැ. නමක් නැති එකක් තිබ්බොත් නමක් නැති කියලා හරි කියනවා. ඒ තරම්ම කෙලෙසලා තියෙන එකෙන්මයි අපි අල්ලන්නේ. අල්ලලා ඒක මාර්ගයෙන් අපි අතුරට බැස ගැනීම තමයි මේ <clears throat> තීර සංඥාවක් ඇති කර ගැනීමෙන් තමයි නැත්නම් තීර සංඥාවක් ඇති කර ගැනීමට තමයි මේ මෙනෙහි කිරීම කරන්නේ. මේක සූත්‍රයේ සඳහන් වෙන පජානාක්කය. අන්න ඒ විදිහට මේ සතිය මනාකොට පිහිට වීම සඳහා මනාකොට පිහිටියට පස්සේ තමයි මේක සතිපත්ඨාන කියලා කියන්නේ. මුලින්ම තියෙන්නේ කේවලත්වයෙන් සතිය. ඒක බොහොම දුර්වලයි. බොහොම ඛණ්ඩයි. බොහොම ඩිංගිත්තක් චිත්තක්ෂණයක් දෙකක් හිටලා ආය අසතිමත් වෙනවා. ආය බොහොම වේලාවක් අසතිමත් වෙනදලා ආය චිත්තක්ෂණ දෙකක් සතිමත් වෙනවා. නමුත් අර මෙනෙහි කිරීම යන්ත්‍රානුකූලව කරනවා නම් දවසේ නැත්නම් භාවනා කරන පැය ස්වල්පයේ දිගටම ඒ සතිය කඩින් කඩ වෙවි හෝ දිගින් දිගට දිගින් දිගට පවතින දින ශක්තිය වැඩි. පස්සේ මේ සතිය ක්‍රමයෙන් ඉතිරි පැතිරි යනකොට අඛණ්ඩ ධාරාවක් විදියට. තිනිද්ධා තේල ධාරාව අහෝසි සිවි ඉරියාපතෝ කියන මේ සතිය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සති සම්බොජ්ජංගය වැඩිලා නැහැ. වෙන විදිහට කියනවා නම් අසන්තං අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ සති සම්බොජ්ජංගෝති පජානාති කියලා දන්නවනම් එකක් මෙනෙහි කිරීම දෙන අතර තවත් අපේ ආචාර්ය මතයන් මගින් උදව් උපකාරක වෙන්නවා. මේ සතිය නැති දියුණු පවුණු කරගන්න නම් කරුණු හතරක් පෙන්නනවා. සති සම්පජඤ්ඤය කියලා එකක් පෙන්නනවා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිපට්ඨානෙදි මේක හොඳ අර්ථකථනයක් ලැබෙනවා. අපි ආනාපාන සතිය පිළිහිටවනවා. එහෙම නැත්නම් අපි කායගත සතිය පිළිහිටවනවා. ඒ කායගත සතිය පිළිහිටවනකොට අපි මෙතනදී අදහස් කරන්නේ අස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරමින් පරියන්කේ යෙදෙනවා. කායගත සතිය වශයෙන් දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදෙනවා. නමුත් මේ දෙකම සඳහා ආධුනිකයේ දවස්කට පැය 7-8ක් යොදවනවා. ගෙදරක දොරක නම් ඉතරත් අමාරුයි. නමුත් සාගරයට පැය 24ක් තියෙනවා. මේ විදිහට තුنين එකකින් විතර පටන් ගත්තට මේ සතියේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒ පුද්ගලයා අර ප්‍රධාන ඉරියව් විතරක් නෙවෙයි පුංචි පුංචි ඉරියව් දක්වාම මේ සතිය විහිදවන්න ඕනේ. ඒ පුංචි ඉරියව්වේදී සතිය පැවැත්වීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. ආලෝකිතේ විලෝකිතේ ඉදිරියේ බලනකොට පැත්ත බලනකොට අධික්කමනේ පටික්කමනේ ඉස්සරහට යනකොට පස්සට යනකොට සම්මිජිතේ පසාරිතේ අත නමනකොට දිගාරිනකොට සෑම අවස්ථාවකම අර ඉනගෙන පරියන්කේ කරන්න වගේ පුළුවන් තරම් ඒ සතිය ඉතුරුල පැතිරලා පරණ පටන් අරගත්තාම ඒ සතිය අඛණ්ඩ වීම සඳහා සතිපට්ඨානයක් වීම සඳහා බොද්ධංග සතියක් වීම සඳහා අවස්ථාව වැඩි. ඉස්සල්ලාම පටන් අරගන්නේ ඔක්කොම ඒ සඳහා සුදුසුකම් පහසුකම් දීලා සප්පාය කරන සලකලා වාඩි වෙලා ආශ්වාස ප්‍රශ්වාසයේ සතිය පිටවන. නැත්නම් සක්මනේ. මේ ක්‍රියා දෙකේදීම සක්මනේදී හෝ පරියන්කේදී ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුදු භාවනාව සඳහාම භාවනාව කිරීම. නමුත් මේ සම්පජඤ්ඤ කියනකොට එදිනෙදා කටයුතු කරන වෙලාවට සිවුරු අඳින පළඳිනකොට පාත්‍ර දරනකොට යනකොට එනකොට ඈත මෑත බලනකොට අර කුඩා අණු කුඩා සෑම ඉරියව්වකම සතිය පැවැත්වීමට සම්පජාඤ්ඤ කෘත්‍ය කියන්නේ. එතකොට අර තැන්තන් වලින් ඉර ටික් ටික් ටික් ටික් ටික් ආදපු ඉර සම්පූර්ණ යා වෙනවා. සතිය අඛණ්ඩ ධාරාවක් විදිහට යන්න පටන් ගන්නවා. මෙන්න මේ සති සම්පජඤ්ඤේ වැඩිවීමට තමයි මේ භාවනා මධ්‍යස්ථාන වාගේ ස්ථාන ඒකටම කැපවෙච්ච කාලසටහනක් ඒකටම කැපවෙච්ච පිරිසක් එක්ක කටයුතු කරනකොට ඒ යෝගාචර ජීවිතයගේ යෝගාචරයේ ජීවිතේ ප්‍රධානම තේමාව වෙන්නේ අර ගෙවල් දොරවල් වගේ දේශපාලනාර්ථයේ සලසන එකවත් අර්ථ ශාස්ත්‍රයේ සලසන එකවත් සමාජ ධර්ම වඩන එකවත් සූතමේ ඥාන වඩන එකවත් නෙවෙයි. තමන් වතක් කියනවා. ඒ වත සතිය යුක්තව කරගන්න. ඒකට අර්ථ දෙන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම සතිය යට ගිහිල්ලා ඒ පොත්පත් කියවන තියෙන ආසාව, කතා කරන තියෙන ආසාව, බලයට අවුල් කරගන්න තියෙන ආසාව ආදී වශයෙන් අර ලාමක ආසාවල් බොහෝ වැඩින ගත්තොත් අර මම කලින් කිව්වා වගේ ඊට ප්‍රස්තාව නැති වෙච්චාම සතිය පැකිලෙනවා පස්ස ගන්න. නමුත් යම් ආකාරයකට අපි උත්සාහ කරලා මේ ප්‍රයෝජනයක් දේශපාලන ආර්ථික සමාජමය ප්‍රයෝජනයක් නෙවෙයි මේ ධර්මමේ ප්‍රයෝජනයක් කලකලා සතිය පිහිටවනවන අපි අර ධාර සීරුම අගයන් ආඩම්බරයක් පැත්තක තියන්නේ. එහෙම පැත්තක තියෙනකොට අපිට මේ අණු කුඩා දේවල් વિશે සතිය පිහිටවන්න යනකොට සතියේ තහවුරු භාවය වැඩි වෙනවා. මේකට දෙවෙනි කාරණා වෙලා තියෙන්නේ මුත්තස්සතිස්ස මුත්තසති පුද්ගලස්ස පරිවර්ජනතා. මෙන්න මේ භාවනා මධ්‍යස්ථානෙන පිස්සු පිහාත්තු. එයත් කවදාහක්වත් මේ සතිය පිහිටීම වගේ දේවල් නෙමෙයි අදහස් කරලා තියෙන්නේ. මේ වගේ තැන් වල කායිවත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කෑම ටික ලැබෙනවා. එහෙම නැත්නම් වෙන වෙන පහසුකම් ලැබෙනවා කියලා ඔහි එව්වට වෙලා ගත කරන ඇත්තෝ ඉන්නවා. නැත්නම් මේ වගේ සත්‍යයක් පිළිටවනව ඒ වගේ ලාමකාසාවලුත් තියෙනවා. අන්න ඒ වගේ ඉතාමත්ම අසති මුක්ත සති පුද්ගලයෙක් තියෙනවා. ඒ වගේම සත්‍ය සම්පජාඤ්ඤයේ අඩුපාඩු ආත්මික ආත්මයක් ගත්තොත් ඒ වාගෙම හිත දුර්වල වෙච්ච සෑහෙන පිරිසක් ඒ වගේ තැන්වල ඉන්නවා. ඉතින් මේ සත්‍ය වලට ගිහිල්ලා අපි එහෙම පුදුරන අයින් කරන්න උත්සාහ කරුවොත් ඒ වෙන්නේ ඉතින් අපිට කෙලෝරක් කරගන්න බැරි නඩු තමයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඇත්තටම බාධාකාරී නම් ඒක සිද්ධලා අයින් කරගන්න ඕනේ. නමුත් අපිට සිද්ධ වෙනවා එවැනි පුද්ගලයන් මග හැරීමේ. සත්‍ය පිළිතුරට ලොකු ආධාරයක් වෙනවා. ඒක ලොකු මංගල කාරණාවක්. අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවන. ඒක දෙවෙනි කාරණාව තමයි මුක්තසජීස පුද්ගලස්ස පරිවර්ජනක. තුන්වෙනි කාරණාව සතිය පිහිටියා වූ පිහිටවන ලද උපත්ිත සතිස්ස සේවනතා උපත්ිත සතියක් ඇති පුද්ගලයා කවදාකවත් මේ දේශපාලනාත්ක සමාජිකාත්ක එහෙම නැත්නම් අර්ථ ශාස්ත්‍රය ඉස්සර කරන්නේ ඒ පුද්ගලයා බලන්නේ සෑම ක්‍රියාවකදීම සති සම්පජාන්නේ ඉස්සර වෙනවනම් පස්සේ ඕන දෙයක් ආයතන සංවරේ මගේ සම්පූර්ණ කරගන්න පුළුවන් මේ වෙලාවේදී මේ යෙදෙන දේ හිතට ඉදිරිපත් වෙච්ච දේ ඒ තාලෙම බලා ගන්නවා ඒ තාලෙම ඒකට සිහිය යොදවන්න ඕනේ. ඒක මෙහෙම විය යුතුයි. මේව මම කරන්න ඕන කියන අදහසේ ගත්තොත් අර සතියේ තියෙන මූලික ලක්ෂණ දෙක පිළිහෙනවා. එකක් තමයි සාදර බව. පිළිගන්නාසුළු බවක් තියෙනවන සතිමත් කියලා. අනිත් එක තමයි ප්‍රතික්‍රියා නොකරන ගතියක් තියෙනවා. එන ඕනෙම අරමුණකට ඒව එන්නේ යම්කිසි කාර්මයේ හෝ වෙන යුතු හෝ චිත්තමය හෝ ආහාරක හේතුවක් නිසා. ඒ හේතුව දැක ගන්න නම් අපි එන තාලෙ මේ පණිවිඩය දිහා බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඒකට විරුද්ධව නැගෙ හිටින්න නරකයි. ඒ දෙකේදිම කෙලෙස් වලට ඉඩ ලැබෙනවා. එහෙම නැත්නම් සතිය කලකොල වෙනවා. ඒ නිසා ඒ පිළිගන්නාසුළු බව අනිත් එක අවිරුද්ධ භාවය. මේ කාරණා දෙකෙන් යුක්තව එන අරමුණක් දිහාම බලන ඉන්න කෙනා අපිට කියන්න පුළුවන් උපත්ිත සති. මේ පුද්ගලයා ඒ භාවනාව වෙනුවෙන් ඕනම දෙයක් කැප කරලා ඒ එනේන අරමුණු વિશે බලාගෙන පුද්ගලයා දිහා අපේ ලොකු සාංශ මතක් කරන්නේ කෙලපිරිච්ච පරික්‍රමකට තරම්වත් මිනිස්සු සලකන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා ඒ මනුස්සයාට උසුළු විසුළු කරන්න පටන් අර ගන්නවා මොකද මේ මනුස්සයාගේ ජීවිතේ කිසිම අර්ථයක් පේන්නේ නැහැ මේ සාමාන්‍ය භාවනා නොකරන පුතජය කිසිම කමකට නැති පුද්ගලයෙක් විදිහට ගණන් ගන්නේ නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සාදු කියලා වඳිනවා. මේ පල්ලෙහාට ගලන ගඟේ ඉහළට පේනන්න උත්සාහ කරන වීර පුරුෂයෙක්. හැඟුම් වලට ලෞකික අර්ථවලට කිසිම බැඳීමක් නැතුව සම්පූර්ණ ඥාති විශාල පිරිසක් අතහැරලා වස්තු විශාල පිරිසක් අතහැරලා තමන්ගේ මතු වෙන මතු වෙන සෑම චිත්තක්ෂණයක මතු වෙන සෑම අරමුණක් කෙසේම සාදර බවක් තියෙනවා. පජානාති. දැනගන්න ආසාවක් තියෙනවා. ඒ වගේම තමයි ඊට වහා ප්‍රතික්‍රියා කරන්නේ. මෙන්න මේ ගති දෙක තියෙනවා නම් ඒ පුද්ගලයා තුළ තියෙන උපත්ිත උපත්ිත සතිය. අනේ උපත්ිත සති පුද්ගලයා දකින්න නැතුව නම් කවමදාකවත් සම්මා සතිය පිළිගන්නේ ඒක නිසා යථාභූත ඥානාය සත්‍ථා පරිේෂිතබ්බෝ ලෝකෙ කොච්චර දැනුම තිබුණා යථා භූත ඥානය ඇති වෙන්න නම් ගුරෙක් ඉන්න ඕනේ. හකුරු කණ්ඩක් ගුරෙක් ඕනේ කියලා අපේ සාමාන්‍ය පොතේ කියනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ යථා භූත ඥානාය සත්තා පරිේෂිතපෝ. ඇත්ත ඇති හැටි දකින්ද අපි හිතනවා කට අරගෙන අසුත් අරගෙන බලනකොට අපිට ඇත්ත ඇති හැටි පේනවායි කියලා. ඇත්ත ඇතිට නෙවෙයි පේන Tamanට ඕන හැටි. මොනතරම් විස්තර මොනතරම් සවිස්තර පෙන්වන අන්වීක්ෂයකට දාලා බැලුවත් අන්වීක්ෂයේ පිටිපස්සේ ඉන්නේ මොඩේක් නක්. ඒකට ඕන දෙ තමයි තියෙන්නේ. කොච්චර දුර දක්ෂණ කත්වා කන්නාඩි දාලා බැලුවත් කන්නාඩියේ මෙහා කෙළවර ඉන්න මිනිසයා සම්පජානනම් මුත්තස්සතිනම් අයෝනිමස්සාරණ ඒ මාංශය කියන දේ ගැන දෙයියන්ගේ දෙයට තමයි කියන්නේ. ඕකට යථාභූත ඥානෙ කියන්න බෑ. ඒ කිසිම කන්නාඩියක් ඕන කරන්නේ නැහැ. පටන් ගන්නකොට නම් අපිට කොහොමඩක්වත් මුලාව තියෙනවා. ඒ නිසා අපි පටන් ගන්නකොට මුලාව තියෙන බව දැනගෙන නැවත නැවතත් මෙනෙහි කරමින් ඒ අරමුණේම ඊටාම ඉවසිල්ලකින් ඊටාම තපස් ගුණයකින් එහිම නැවත නැවත සේවනතා භාවනා භාවුලී කතා ආදී වශයෙන් බවද වැඩි බවදු දිනු කරගෙන යනකොට යථාභූත ඥාන දර්ශනේ පහ. මේකට සාස්ෘණ වාංශ කෙනෙක් අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. මේ මුළු බුද්ධ කල්පෙතම සාස්ෘණ වාංශ කෙනෙක් නොමැතිව මේ වැඩේ කරගත්තේ ඒ සිද්ධාර්ථ බුද්ධාංකුරයන් වහන්සේ පමණයි. ඒතන් පටන් වහන්සේ පුදුමාකාර කරුණාවකින් පුදුමාකාර ප්‍රඥාවකින් ඒ තමන් ඇති කරගත්ත අර කාරාප්‍රක අප්‍රමාදේ කාරක අප්‍රමාදේ වශයෙන් මේවා කඩලා බිඳලා හැම කෙනෙකුටම මෙතෙන් යන්න පුළුවන්. හැබැයි ඒක සඳහා ඒ ගුරු ගෞරවය අවශ්‍යයි. මේ කියලා දෙන ක්‍රමයටම කරන්න ඕනේ. අනිකුත් තමන්ගේ තියෙන ඒ මේ භෞතික එහෙම නැත්නම් පෘථග්ජන ආසාවල් ටිකකට හෝ බැහැර කරන්න වෙනවා. ඒ සඳහා කැපකිරීමක් අවශ්‍යයි. ආනේ කැපකිරීම කරන්න නම් එහෙම කැප කරලා ඒ தත්ත්වයටපත් වෙච්ච උපත්ති සති ඇති අත්තු විතර ආශ්‍රය කරනවා. ඒකත් මේ නැති සති සම්පෝඥාංගය ඍජු කරගන්න නැගිටවා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි සදති මුත්තත සතියට නැමිච්ච හිත. සති නින්න සති පබ්බාරං ආදි වශයෙන් කියන සති නිශ්චිතං සතිය ධ්‍යාවටම නැමිච්ච මුළු ඕනම දෙයක් අප කරන්න මම ලෑස්ති. ඒ අවස්ථාවේදී සුඛචිත්ත සතිය යුක්තව. ඒ නිසා මගේ ජීවිතයේදී වගේ ඊටාම දුෂ්කර අවස්ථාවක් ආපු වෙලාවේදී අපවත් වෙච්ච නායක සාංශ හම්බෙච්ච වෙලාවක උන්වහන්සේ මං ගැන අනුකම්පාවෙන් කිව්වා දැන් ওই කාරණාවෙන් ඉල්ලලා අස්සෙන්නේ කියලා. මම දැනගත්ත මට තේරෙනවා ඊටාම ගැඹුරකින් අපි තාම තද බල සතියක් පිළිලා නැති නිසා මේ කරන අනුකම්පාව නිසා මම ඇහුවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ වගේ වෙලාවකදී සතිය පිළිටවා ගන්න උත්සාහ කරන යෝගාවචරයක් වෙන්න ඕන කෙනෙක් නම් කොහොමද පිළිතිය යුත්තේ මේ වැඩෙන් පස්ස ගහලා පෙරදිලා පස්සට යන එක නෙමෙයි වැඩේ පිළිතිය යුතු දේ නම් හිත ඒකෙන් අයින් කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ හොඳතෝම උග්‍ර හොඳතෝම ධර්මයට විරුද්ධ හොඳතෝම විනයට විරුද්ධ වැඩක් යන්නේ ඒක කිපෙන එක සාධාරණයි. මේ මස්තින ඕනම කෙනෙකුට කිපෙනවා. ඒ වගේම ඒකට ප්‍රතික්‍රියා කරනවා. ඒක පිළිගන්න ලෑස්ති නෑම. ස්වාමීන් වහන්සේ ධර්ම පැත්තට වෙන්නේ. මම ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොමද අපි මේකට පිළිපැදිය යුත්තේ? ඒක හිත පොඩ්ඩක් ඈත් කරගන්න පුළුවන්. මේ දේ පිළිගන්න වෙනවා. මේ දෙයට ප්‍රතික්‍රියා නොකර ඉන්න වෙන්න වෙනවා. ඒක තමයි හිත අයින් කරගන්න කියන්නේ. මට දිග හුස්මක් ගන්නවා මේ වගේ උත්තරයක් වහන්සේ නමක් හම්බුෙච්ච එක. මේ වගේ වෙලාවකදී බ්‍රහ්මයන්ගෙන් අහන්නේ අපි, දෙවියන්ගෙන් අහන්නේ, සක්‍රයන්ගෙන් අහන්නේ අපිට කවුරක්වත් නැහැ. මේ වෙලාවදී මේ වගේ උත්තරයක් දීපු ගැන මම ඉතාමත්ම ගැඹුරින් ස්තුතිවන්ත වෙලා ස්වාමීන් වහන්සේ මම මේ වගේ වෙලාවට කරබන් හිටියොත් මගේ ධර්මයේ විනය රැකෙයිද කියලා. මම විනය කරක වෙයිද? මම ධර්මානුකූල වෙයිද කියලා. ඊට පස්සේ අන්දට හේතුන හොඳ හුස්මක් කරලා කිව්වා. හිත මෑත් කරගත්තේ නැත්නම් උඹට ධර්ම විනය වැටෙන්නේ නැහැ. ඉස්සල්ලාම ඔබ මේ සිද්ධියෙන් හිතම ඇත් කරගෙන පස්සේ ධර්මයට විනය අනුව කටයුතු කරන්න. මේ අවස්ථාවේදී ඇවිල්ලා තියෙන වෙලාවේදී ඕකට අර පළඟැට්ටක් ඉන්නට පයින්න වගේ නැවත නැවත පැන්නොත් අපිට ධර්මයක් විනය සාකච්ඡා කරගන්න හිතේ කිසිසේත් නිෂ්පාසයක් වෙන්නේ නැහැ. කොහා ප්‍රතික්‍රියා කරන තිරසංගතයක් තියෙනවා. ඊට පස්සේ මට ලොකු සත්‍යක් අතලමන් කවදාද මම පස්සට යන්නේ මට කරුණා කරලා මේ වගේ කීම ආයෙත් මට දෙන්නේ කියලා. අන්නේ වෙලාවේ තාමත් ගැඹුරු මද කිනාක ඇවිල්ලා අන්නේ එහෙම තමයි යෝගාවචරය ඉන්න ඕනේ කියලා. මට මතක් වුණා මම මේ අවස්ථාවේ දා පැන්නුවා නම් මම සංසාරේ කවදා හරි මේ தත්තරපත් වෙලා මේ වගේ ගුරු උතුමෙක් හම්බ වෙලා උන්වහන්සේගේ මේ ප්‍රශ්නේ දැනගෙන උත්තර දෙන්න සිද්ධ වෙනවා. මේ නිසා හැම සිද්ධියක්ම හැම චිත්තක්ෂණයකම ඉතාමත් තීරණ උත්පකරයි. ඉසගිනි ගත්තට වඩා ඉසගිනි ගත්තට වඩා සැලකෙන්නේ යුක්තව මේ සතිය පිටියේ යුතුයි. අපි මේ වෙලාවල් වලට ඔය සාමාන්‍ය ලාමක දේවල් ඉදිරිපත් කරගන්න හදන එක අපිට පේන්න හිතෙනවා ලොකු චින්තාමය ඥාන ලොකු දාර්ශනික පැත්තක් පේන්න තියෙනවා. නමුත් ඒකෙන් අපි වෙන්නේ එකයි අරමුණෙන් හිත පයින් එක විතරයි. ඒ චිත්තක්ෂණයේදී අපිට ඉදිරිපත් වෙච්ච කාරණාවට මුණ දී ගන්න බැරි තත්යකට නැත්නම් මුණ දෙන අවස්ථාව පැහැර හැරීම පමණයි. අපි ප්‍රමාදමයි. අසත්‍යමයි. මුක්තසතිමයි. මෙන්න මේ නිසායි කියන්නේ යථාභූත ඥානාය සත්තා පරිේෂිතබ්බෝ. අපි මේ වෙලාවේදී ඇත්තටම වහා ක්‍රියාත්මක වෙන්නේ අසාධාරණව නෙවෙයි. අපි ඒව නැතුව මේ මෝඩකමක් කරන්නේ අපි මේ ධර්මයට අනුව වැඩ කරන්නයි විනයට අනුව වැඩ කරන්නයි කියලා හිතනවා. නමුත් ධර්ම විනය වැඩ කරන්න නම් හිත ඉස්සල්ලාම ස්පාසු වෙලා තියෙන්න ඕන. අඩු ගානේ සතිය පිටලා තියෙන්න ඕන. එහෙම නැතුව ක්‍රියාත්මක වෙන්නේ අපේ ධර්ම අපේ විනය. බුද්ධ ධර්මේවත් බුද්ධ විනයවත් සම්මත් ධර්මවත් සම්්‍යක් විනයවත් නෙවෙයි. ඒ නිසා යථාභූත භාවයේ දකින්න නම් අපිට මේ පරතෝ සංකල්පය අවශ්‍යයි. මේ සංසිද්ධිය උනේ උඹට පණිවිඩයක් උගන්වන්නයි. උඹට පණින්න එපා. උඹට ප්‍රතික්‍රියා කරන්න එපා. ඔය සංසිද්ධිය ප්‍රතික්‍රියා නොකර සිද්ධ වෙනවා 100%ක්ම සිද්ධ වෙනවා. අපි නෑ කියලා එහෙම මේ සිද්ධිය මගදී නතර වෙන්නේ නෑ. මම කළ යුතුමයි කියලා ඔලොමල තාලෙට අපි ඒකට පැන්නොත් වෙන්නේ අර පළඟැට්ටට වෙච්ච දේ තමයි. නමුත් මේ සතිය ඒ නිසා පිහිටන වෙලාවේදී අර කියන කාරාපක අප්‍රමාදයේ පිහිටන වෙලාවේදී චතුරාර්ය සත්‍යම කියන එක. ඒක හරි පුදුමාකාර ඒකට කියන්නේ මේ තදංග නිබ්බුතිය කියලායි මේකට පොතේ සඳහන් වෙන්නේ. මුගක් වෙලාට මේ කාරාපක අප්‍රමාදයේ පිහිටන්නේ Tamanට වැරදිච්ච දුකටපත් වෙච්ච වෙලාවට. ඒ නිසා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේකයි කියලා කාරාපක අප්‍රමාද වේලාවේදී කාරක අප්‍රමාද වේලාවට වඩා ඉතාමත්ම සජීවීව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ කැපකිරීමේ යුක්ත මේ ලෝකේ තියෙන යම් අලාභයක්, යම් නිന്ദාවක්, යම් අයසක්, යම් දුකක්. යසසක්, නිന്ദාවක්, කැපක් බලාපොරොත්තු වෙනා සේම සමතත්වේ දාලා හිතියොත් විතරක් අන්න කාලාප කප්පමාදයට ඉඩ සැපදෙනවා. නැත්නම් අපි ඕලොමොල කමිච්ච වෙනවා. එතකොට සත්පුරුෂයෙකුටවත් අපි උගඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. හරි භයානකයි මේ තත්ත්වය. ඒ නිසා සත්පුරුෂයෙක්වත් අපිට අත තියන්න එන්නේ නැහැ. පළඟැත්ත වතුරට මේ ගින්නට පයින් හදලා මොන දේ කරලවත් හරියන්නේ. පැණියාලි හරියට වැඩිච්ච ඇඹල රොත්ත ඇඟිල්ලෙන් අරන් දාන්න ගියොත් එක ඇඹලේ කරන් දාන 1000ක් යට යනවා. නිසා සත්පුරුෂයා කරන්නේ පැත්තකටලා නිකන් ඉන්නව කරන්නම දෙයක්. මොකද ඇඹලයාට පේන්නේ මේ වටිනා මේ මේ මේ මේ වදේ නැත්නම් මේ පැණින් අපි අයිත් අරින් කරන්න හදනවා කියලා. සත්පුරුෂයාට පේනවා මේ මේ පැණීම කිල්ල මේක නැහිලා. ඒ නිසා අත තියන්න තියන්න මැරලා යනවා. දාස්කණන් වලින් මැරෙනවා. ඒ නිසා ඒ ලාඩ පැත්තකට විද්ද වෙන්න උනා ඇත්කත්තේ අන්දේ කුසේ. කන් ඇත්තේ බීර කුසේද. කොණ්ඩ පණ ඇත්තේ කොණ්ඩ පණ නැති කෙනෙක් වගේ වෙන මොනක්වත් නලමිනියක් කියලා පැත්තකට වෙනවා. මෙන්න මෙහෙම පුද්ගලයන්ටයි කියන්නේ උපත්ිත සති පුද්ගලක. අන්නේ උපත්ිත සති පුද්ගලයාදී පුද්ගලයා ආශ්‍රය කරන්න ඕනේ. තදදි මුත්තතා ඉතින් පුද්ගලයන් ගත්තා වූ උපක්‍රම දිහාට අපි නැමී සිට ගන්න ඕනේ. ආන්නේම නැමී සිට ගත්තාම චාර මුලින් මුලින් ඇතිවි කඩවි යන සතිය පුදුමාකාර විදිහට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ශක්තිමත් වෙන බවටපත් වෙනකොට තමයි මේක පා කියන මේ ප ဋ ාණ කියන නමටපත් කරන්නේ. ඇත්තට මේක උපට්ඨිත සති කියලා කියනවා. ඒකෙන් ආපු වදයක් කියලා කියනවා සති ප ဋ ාණ කියලා පයන්නක් වෙන් කරලත් වෙනවා. මේ ප කියන පදේට පුදුමාකාර ගැඹුරු අර්ථයක් වෙනවා අර්ථ කතාවේ. උපග්ගන් හිත්වා පක්ඛණ්ඩිත්වා පත්තරිත්වා පවත්widetilde ඉති ප. එනේන අරමුණක් අත නැහැර අරමුණට බහැලා දැහ ගන්න ඕනේ. සතියේ තියෙන ආ වූ අර පිලාපන ලක්ෂණය. පක්ඛන්දිත්වා කියලා කියන්නේ ඒ විශේෂම පණිනේ. නිතරම ඉවුරේ වදිමින් තියෙන ආ වූ රලක් වගේ ඒ විශේෂ කවදාකවත් වේසක් දකින්න නැතුව. පෙරදුනා, වැරදුනා, ලැජ්ජා වුණා මොනක්වත් ගණන් ගන්න නැවත නැවතත් එහිම පක්ඛන්දන ශක්තිය තියෙනවා. පත්තරිත්වා කියලා කියන්නේ කොනකින් පහසු තැනකින් පටන් ගත්තද මුළු අරමුණම දවසක මම සම්පූර්ණයෙන්ම රස විඳිනවා. සමසතානක් දකින්නවා. ආකාරයක් දකින්න සබහා ලක්ෂණයක් දකින්න ඒකත් ආ වූ සංතති ලක්ෂණයක් දකින්නවා සාමාන්‍ය ලක්ෂණයක් දකින්නවා කියලා පහසුතෙනින් පටන් අරගෙන මුළු අරමුණ පුරා පතුරවලා පවත්ත තීටි දිගට පවත්වුවොත් තමයි සතිය පිළිගන්නේ අන්නේ සුපතිච්චිත සතිය තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ බොද්ධංග සතිය කියලා. නිසා යෝගාවචරය සතිය තේරුම් ගන්න ඕනේ. සතියේ මේ බොජ්ජංග මට්ටම තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්නකොට අපි කරන යොදන ශක්තිය, අපි යොදන සමය, අපි ගොඳ ශ්‍රද්ධාව ආදී කිසියම් දෙයක් අහන්න ගියේ නැති බව ලොකු ශක්තියක්, ලොකු ධෛර්යයක් ඇති වෙනවා. අන්න එහෙම කෙනාට තමයි අපිට භ්‍රමචර්යතාව පකිනවා. යෝගාවචරයක් වෙනවා. සමන ධර්ම සම්පූර්ණ කරනවා. වස් කාලේ හොඳට භාවනා කරනවා කියලා සත්‍යදි කරගන්න පුළුවන්. ඒ නිසා මේ පැයක් තුළ ඉදිරිපත් කරන දීති කරුණු තම තමන්ගේ කර්ම වලට එකතු කරගෙන අත්දැකීමට මේක පිටුවහලක් කරගෙන මේ ගත වෙන්නා වූ පත් කාලේ වඩා සරු සති සම්බොජ්ජංගයට නැඹුරු සති සම්බොජ්ජංගේ වැඩෙන ඒට උදව් කරන ඉතුරු සද්ධා විරිය සමාධි ප්‍රඥා ධර්මත් වඩාගෙන ඒ ධම්මානුපස්සනා කොට සම්පූර්ණ කිරීමේ සතිපට්ඨාන සම්පූර්ණත් ඒන් බොජ්ජංග ධර්මයත් ඒන් විද්‍යා විමුක්තියත් සාක්ෂාත් කරගැනීමේ පියවරක් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන සමාප්ත එත්තාවසාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එත්තාවසාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එත්තාවසාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාති